මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගුවන් විදුලි නාටකය මුවන් පැලස්ස වසර 60කටත් පෙර පැවති අමරණීය ඒ ගැමි පරිසරය සිහිගන්වමින් එදා වගේම අදත් ඔබ ප්‍රිය කරන ඒ චරිත සමග ගුවනින් ඔබ සමනට ඉංග්‍රීසි ආණ්ඩුවේ යටත් විජිතබාර මහේජන්ත උන්වහන්සේට පැවරී ඇති බලතල අනුව නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූයි පිළිබඳව උසාවි නඩු තීන්දුවලින් පසුව ඔවුන්ට දඬුවම් ලබා දීම සිදුවේ. එසේ වුවත් එකල ඉංග්‍රීසි ආණ්ඩුවේ සුවිශේෂ වරප්‍රසාදයක් යටතේ අපරාධකරුවන් පිළිබඳ වගකීම බාරගත හැකි. පන්සලේ විහාරාධිපතිවරු, පල්ලියේ පූජකවරු, කෝරාලවරු, ආරච්චිවරු, මුදලිවරු මගින් ආණ්ඩුකාරවරයා ඉදිරිපිට වැරදිකරුවන්ගේ දඬුවම ලිහිල් කර ගැනීමට හෝ නිදහස් කර ගැනීමට අවස්ථාවක් සලසා දී තිබුණා. මේ අනුව වැරදිකරුවන් වී සිය දඬුවමට යටත්ව සිටින මුවන් පැලස්සේ මාතැත්ත ගමේ වෙලේ විධානයේ නොහොත් වතුර විධානයේ නොහොත් කීගහ ගෙදර පියදාස සහ මුවන් පැලස්සේ මාබැද්ද ගමේ උඩයාරේ ගෙදර ජේමිස් යන අයවලුන් දෙදෙනාගේ දඬුවම ලිහිල් කර ගැනීමට සහ නිදහස් කර ගැනීම පිණිස ඉංග්‍රීසි ආණ්ඩුවේ මහාණ්ඩුකාර උතුමාණන් වහන්සේට කරුණු කාරණා කියා සිටීමේ දෙදිනක විසර්ජනය නඩු විභාගය අදින් ඇරඹේ. වතුර විදානේ ජේමිසුයි සමාව දීලා නිදහස් කරගන්නට ගමේ පන්සලේ විහාරාධිපති හැටියට ඔබ වහන්සේ අද මේ උසාවියට වැඩි එකනම් බොහොම හොඳයි අපේ හාමුදුරුවනේ. සුවපත් වේවා. රාලහාමි මට එවාපු පණිවිඩය ලැබුණා. එහේ. මේ දෙන්නම අපේ පන්සලේ දායකයෝ. හ්ම් හ්ම් හ්ම්. දුප්පත් කොමට හොරකම් කරලා දැන් ඉතින් නඩුවෙන් වැරදිකාරයෝ වෙලා හිරේ විලංගුවේ වැටෙන්න නියම වුණා. මෙහෙම වැරදියායේ නොකරන්ට අපි මුන් දෙන්න හදාගන්නවා කියලා පළමු වතාවට සමාව දෙන්න කියලා මම ඉල්ලීමක් කරන්නම් ඒජන්ත උන්නේ නැහැ එහෙමයි අපේ හාමුදුරනේ. මං මේ ඔබ වහන්සේට පණිවිඩයක් එව්වේ මහේජන්ත උන්නාන්සේ විහාරාධිපති හාමුදුරුවන්ගේ වචනයට ගරු කරනවා. ආ. <laughs> හාමුදුරුවන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරනවා කියලා මට තෝල්ක මුදලිගෙන් දැනගන්න ලැබුණා. එහෙමද? ඒක හොඳයි කල් තියා දැනගත්තු එක. විදානෙගෙයි ජේමිස්ගෙයි බිරින්දෑවරුයි උන්දලෑගේ නෑදෑයෝයි දරුවෝයි ඊයේ උදේ පන්සලට ආවා ආහා මේ දානි අරන් එන්න ඇති මා හිතේ මොන දානයක්ද රාලහාමි මං උසාවියට එනවා කියලා ආරංචි වෙලා උන්ගේ ගෙවල් දෙකම මේ දවස්වල මල ගෙවල් වගේ ඕ විතින් වරද බරපතලයිනේ අපි හාමුදුරනේ උණ්ඩ තේරිලා ඇති මෙදා පාරනම් දෙන්නම ගස් කියලා. ලපැත්තේ අත් ගහ ගන්නවා. පොළවේ හැපෙනවා. අහසට අත් දික් කරනවා. දෙයයන්ට බුදුන්ට කියනවා. අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේවත් වැඩලා අපේ මිනිස්සුયો දෙන්න බේරලා දෙන්න අපේ හාමුදුරුවනේ කිය කියා ගෑනු දෙන්න පන්සලට ඇවිත් මරලතෝඩි දෙනවා <laughs> උන්ට මොන හොරකමක් අපරාධයක් කරලා හරි අපේ හාමුදුරනේ කාසි පණන් අතට එනකොට ආඩම්බරේ අපටවත් මායිම් නෑ අපේ හාමුදුරනේ <laughs> එහෙනම් වහන්සේට කියන්ට ඔය කෑ ගහන ඕකිලා දෙන්නම පහුගිය සංදියේ කන කර දාගෙන ඈ එහාට මෙහාට යනකොට බලන් දෙපාය අපි දැක්කත් අහක බලාගත්තනේ ඈ <laughs> කාසිපනම් මතට එනකොට මෝඩකම එහෙම තමයි මේ රාහමි අපි විපතට පිහිට වෙමු එහෙම හොඳයි නේද? නෑ මම මේ අපි හාමුදුරුවන්ට කීවේ මිනිසුන්ගේ හැටි. නමුත් ඉතින් ඔබ වහන්සේ වගේම මම මුවන් පැලසේ ආරච්චිල හැටියට දෙන්නාම නිදහස් කරගන්නට ලොකු මහත්තයන් හම්බ වෙලා දැනටමත් ගොඩක් වැඩ කරලා තියෙනවා. මේ අපේ මැනිකෙත් මගින් මගට මට කීවා ඔන්නේ ඊ ගැන. හ්ම්. ආ. අර අර වෙරික්කාරයා බැද්දේරාල ඒගොල්ලත් ඇවිත් නේද? ආ එහෙමයි එහෙමයි ඇවිල්ලා ඇවිල්ලා. ඒක යසයි. ඒක යසයි. එහෙමයි අපි ආම්ඳුරුවනේ බැද්දේරාලත් අද මේ දෙන්නා නිදහස් කරගන්න කතා කරනවා. මොකද එයා මේ පැන්සොන් ගිය හමුදා කැප්ටන් කෙනෙක් නී අපි හාමුදුරුවනේ. එහෙනම් මහයජන්ත උන්නාන්සේ එහෙම අයටත් සලකනවා. <laughs> අරුන් දෙන්නා ඔය විලාපක ගහ ඉන්නවා බලන්ට ආම්දුරේ බලන්ටකෝ ඈ මම දැන් කී සැරයක් මුන්ට කියලා ආවද කෑ ගහන්න එපා කියලා. දෙයෝ සාක්කි මේක ඉංග්‍රීසි ආණ්ඩුවේ උසාවිය. රාලාමි උන්ගේ කටවල් වහගන්න කියන්ට. අපිට සබාව සබාව සබාව ලබා දෙන්න මේ මේ ඔබට බොලාව මේ අහපියව මේක ඔබට මං දැන් කී සැරයක් කිව්වද කෑ ගහන්න එපා කියලා ඈ කොට වහගනින්න මේක මේ අඬා ඕගාන තනක්ද ඈ මහේ ජනතා ආමුදුරෝ නඩු අහන උසාවිය මේක. රටවහ ගනියව. රටවහ ගනියව. අනේ අපේ ආමුදුරෝ මම බබු ගැන සවා ගන්න බැරුවානේ. අනේ මගේ ආමුදුරනේ දරු පැටව පස්සෙන මේ නොදැන වෙච්ච මේ නොදැන වෙච්ච අනේ ආවරත්. ඒ පාර උඹ පටන් ගත්තද? යකෝ දැන් අපේ රාලාමි තෝල්ගමුදුලි කී විඩයක් කිව්වද මේක මේ උසාවියක් කියලා. ඔන්න ඔබට කසපාර වදී කසපාර. ඔය ඇඬීම නතර කරගනියව බලාව්. ඔය ඇඬීම නෙවෙයි ඈ. ඔය ඇඬීම නෙවෙයි තව ටික වෙලාවකින් මහජාන්ත හාමුදුරුව සුදු පාට පිහාටු තොප්පියක් දාලා සුදු පාට ඇඳුමින් තේජානු භාව පෙනුමින් මේ ස්ථානයට සැපත් වෙනවා තේරුණාද තොපට හා හරි හරි ඔය ඔය ඇහෙන්නේ අස්වැන්ගේ කුල සද්දේ ඒ මුලින් මෙන්නේ මහ ඒජන්ත උන්වහන්සේගේ ආරක්ෂක හමුදාව. ඔය පේනවද? ආ ඊගාවට අර එන්නේ මහ ඒජන්ත උන්වහන්සේ. බලාපල්ලකෝ උජාරුව සුදු අස්පයා උඩ නැගලා සුදු පිහාටු තොප්පියක් දාලා සුදු කලිසම් කෝට් ඇඳලා පුදුම ගරු ගාම්භීර විලාසයක් ගාම්භීරයි අන්න අන්න උන්වහන්සේ සුදු වස්ත්‍රය පිටින් පහලට පොරොත්තු වෙනවා ආ ඊළඟටත් ඉතින් තව අස්කෝ කණ්ඩායමක් එනවා අර අර බලාපල්ලා. ආම් බලන්න. උසාවියේ ලොකු මහතුරු ඒජන්ත උන්වහන්සේට ආචාර කරලා ඔන්න උන්නාන්සේ බෙන්ච් එක උඩට පොරොත්තු කරනවා. හරි හරි හරි. දැන් සේරම උසාවි ශාලාවේ කට්ටිය නැගිටලා ඕ ඒ ජන්තු උන්නාන්සේට ගෞරව කරනවා. පේනවද? අපි නැගිටිමු. ආ නැගිටිමු නැගිටිමු. බයයි හොඳට. හොඳට පොරොත්තු හොඳට ආ ආ ආ ආ ගොන් අර ගුම් ගුම් තඩිය තව ආයෙත් ලාපදිනවා. ඉතින් හාමුදුරුවනේ මුන්ට එපා කිව්වට අහන්නේ නැහනේ. Silence please. උසාවිය නිශ්ශබ්ද වෙනු. මුඩ්ලියෝ. Why are they disturbing the proceedings of the court? Ah. Uh, uh, sorry sir. වැරදි වැඩ කළා ආපු මිනිස්සු දඬුවමට බයයි උසාවියේදී විලාප නගන්නේ නැහැ. ඒ වනීතියෙන් තහනම් බව කරේ මතක තියාගන්න ඕනේ. නිදහසට හෝ දඬුවම් ලිහින් කරගන්න අවශ්‍ය නම් ඒජන්ත හාමුදුරන් ඉදිරියේ Tamanට Taman වෙනුවෙන් පෙනී සිටින අයටත් කරුණු කියන්ට මේ උසාවියේ ඉඩ තියෙන බව දැනගත්තොත් හොඳයි. දැන් අදට નિયમિત මාබැද්ද කැලේ නීති විරෝධී කංසා නඩු විභාගයේ පළමු දින විසර්ජනය ආරම්භ කෙරෙනවා ඇත. Silence please. උසාවියේ නිශ්ශබ්ද වෙනු. ආණ්ඩුකාරතුමාණන් වහන්සේ පළමුවන චූතිතයා. Sir, first accused. Yes. බුවම් පැලස්සේ මාබැද්දේ උඩයාරේ ගෙදර ජේමිස්. Yes, sir. Second accused. Yes. බුවන් පැලස්සේ පදිංචි වෙල් විදානේ නොහොත් වතුර විදානේ නොහොත් මාබැද්දේ කීනගහ ගෙදර පියදාත Is that all? No sir. ආ පළවෙනි විත්තිකරු එනම් උඩයාරයේ ගෙදර ජේමිස් විසින් කරන ලද නීති උල්ලංඝනය හෙවත් වරද. මුවන් පැලස්සේ මාබැද්ද කැලෑවේ ඇද්දල විකිණීම, දඩමස් විකිණීම, කැලෑවේ වටිනා ගස් කැපීම, පොරට විකිණීම සහ මෙකී නීති විරෝධී ක්‍රියාවලට උදව් උපකාර කිරීම සහ නීති විරෝධී කංසා වගාව කරගෙන යන කංසා මුදලාලිට උදව් කිරීම. ඕ Those are the charges against him. Yes, sir. Explain them yes. in detail. Ah. ඇද්දල ඇතුන් මරා ලබාගත් ඇද්දල ව්‍යාපාරිකයන්ට විකිණීම අංක දෙක second one yes yes මාබැද්ද කැලේ අලිපටව කොටු කර පිටස්තර ව්‍යාපාරිකයන්ට විකිණීම you mean to say baby elephants baby elephants Sir. Yes. Selling, selling the baby elephants? Yeah. Yeah. Uh, uh, a third one, sir. Yes. තුන්වන වරද. දඩමස්. මුව ගෝණ ආදී සතුන් මරා දඩමස් කර මිනිස්සුන්ට විකිණීම. Sir. Uh, uh, wild meat, sir. Wild meat. Oh, like pork and other things? Uh, uh, uh, Dear, dear, dear, dear, dear flesh, you mean to say? Yes, sir. Ah, okay. අංක 4 වටිනා ගස් මාබැද්ද නම් රජයේ කැලෑවලින් ව්‍යාපාරිකයන්ට විකිණීම සහ කපා ගැනීමට උදව් කිරීම. Oh, they belong to the state. Sir, uh, uh, uh selling goods, sir. Selling hmm. goods. Yes, yes. මේ වැඩි ක්‍රියා සම්බන්ධයෙන් වම්පලස්සේ මහබැද්දගමේ උඩයාරයේ ගෙදර ජේමිස් යන අයගේ සිරදඬුවම ලිහිල් කර ගැනීමට හා ඔහු සිරදඬුවමින් නිදහස් කර ගැනීමට ඉංග්‍රීසි ආණ්ඩුවේ මහා ඒජන්තුතුමාණන් වහන්සේට කරුණු කාරණා ඉදිරිපත් කිරීම. සිරකරු වෙනුවෙන් පෙනී සිට කතා කරන අය. මධ්‍යම පළාතේ තෙල්දෙනිය මුවන් පැලස්සේ ආරච්චි වසම කරවන කීරාල ආරච්චි. කීරාල ආරච්චි what is his status? Uh, uh, he is the head of the village, sir. Headman of the village, Headman you want to say? Yes, sir. Yes. අනේ මහේජන්ත උතුමාණන් වහන්සේ මම මුවන්පැලැස්සේ ආරච්චි වසමේ ගම්පුර දානියා අද දවසේ නඩු විභාගයේ සිදු කරන මුවන්පැලැස්ස මහබැද්ද ගමේ උඩ ආරේ ගෙදර ජේමිස් නැමැති අය මගේ ගම් සීමාවේ පදිංචි අය කුතුමාණෙනි මේ අය මා හොඳින් දන්නා අය රක්ෂාව දීරණ එක සර් woodcutting people sir. එහෙමයි උතුමාණෙනි. මේ කීන ගහ gedara පියදාස වෙල්විදානේ. එනම් මේ වරද කරුට තමන්ගේම ඉරුම් පට්ටලයක් තියෙනවා sir. Sir, uh, uh, he is having a uh, wood cutting machine sir. Oh, I see. Yes sir. එහෙමයි. ලී ඉරීම අමාරු රස්සාවක්නේ. <laughs> ඒ වුණත් හැමදාම ලීරන්ට නැහැ. හම්බ කරන මුදල ජීවත් වෙන්න මදිනේ පවුලේ ගැහණු දරුවෝ පස් දෙනෙක් ඉන්නවා උතුමාණෙනි. පවුලේ ඔක්කොමලා මේ නව දෙනෙක් මේ අනම දෙනාම ජීවත් වෙන්නේ ජේමි සම්බ කරන සෝච්චම් මුදලෙන් උතුමාණෙනි. එහෙමයි. හම්බ කරන මුදල් ජීවත් වෙන්නවත් මදි. ඔව් ඒ හින්දා සමහර දවස්වල කුලී වැඩ කරනවා සමහර දවස්වල වතු වැඩ කරනවා. සමහර දවස්වල ගෙවල් පිරිසිදු කරනවා. මොඩ්ලියා එයස what's the meaning of kuli kuli wada kuli wada uh, uh, uh, labor work sir labor work oh you mean to say that such as cleaning of the houses work at the gardens mending the houses and so on and so forth in short labor work yes sir yes උතුමාණන් වහන්සේ මේ තැනැත්තා බොහෝමත්ම දුප්පත් උතුමාණෙනි. Uh, he is a very poor man, sir. Poor man. Oh yes, I understand. <laughs> එහෙමයි එහෙමයි. උතුමාණෙනි වතු කොටන්ට ගිය ගමන් ඔය මාබැද්දේ කැලෑ වැඩටත් ගෙහුම් තියෙනවා. එතන කුලී වැඩ කර කර ඉන්න ගමන් දන්නේම නැතුව කංශව ගාවටත් අහු වෙලා තියෙනවා. Mudli again. Yes sir. I don't understand. Uh, kansa, kansa. What's the meaning of kansa? Uh, uh, sir, uh, narcotics, sir, narcotics. Oh, that is when you smoke, you get intoxicated, isn't yes, it? Yes, sir. Oh, okay. That is very harmful to the health of the people. Right. Okay. අති උතුම් ස්වාමීනි කංසා කියන්නේ මත්ද්‍රව්‍යයක් නේ. මිනිසුන්ව මත්ගතියට පමුණුවනවා ගංජා කියලත් කියනවා සම්පූර්ණයෙන් හානිදායක වගා කිරීමක් උතුමානි මේවා ඔක්කොම තහනම් වගාව. එහෙම වුණත් ඉතින් මෙම උඩේ ආරයේ ගෙදර ජේමිස් නැමැති වරදකරු මෙම කංසා ගැන දැන ගැනීමක් නැතුව Tamanගේ කූටාලියෝ කූටාලියෝ එක්ක මෙම කංසා වතුවල කුලී වැඩ කරන්ට ගිහින් නොදන්නාකම නිසාම අද හිරබත් කන වරදකාරයෙක් වෙලා තියෙනවා උතුමාණෙනි. Modlier, what's the meaning of kutalio, kutalio? Honorable sir, uh, it means uh, uh, laborers, laborers. Or you mean to say, uh, it's a term used by the superiors referring to inferior people, meaning like a group of laborers. Am I correct? Correct, sir, correct. Oh. ස්වාමීනි නොදැනුවත්කමින් දුප්පත්කම නිසා බඩගින්න නිසා මොහු මේ වැරදි කර ඇතත් ඉදිරියේදී මේ වැරදි සිදු නොවීමට ගම්පොර දානියා හැටියට මා වගකීම් බාර ගන්නා බව මා තමුන්නාන්සේට නිහතමානීව දැනුම් දී සිටිනවා ඒ වාගේම නව දෙනෙකුගෙන් යුත් පෞල්බර සලකලා මොහු දඬුවමින් නිදහස් කර දෙන ලෙස බගෑපත්ව ඉල්ලා සිටිනවා උතුමාණෙනි. මුඩ්ලිය. Yes sir. Who is the next witness? ස්වාමීන් ඊළඟ සාක්ෂිකරු පුරාණ බෝධිමළු විහාරාධිපති මාබැද්දේ ගුණානන්ද ස්ථිරවීර. Oh, he is a Buddhist monk. Yes sir. Okay. අතිගරු ආණ්ඩුකාරතුමනි උඩයාරයේ ගෙදර ජේමිස් මම හොඳින් දන්නවා. අපේ පන්සලේ දායකයෙක්. මොහු ඊතා දුප්පත්යි. ඉඳ හිට සිල් ගන්නවා. දඩබ්බරයෙක් නොවේ. කුලී වැඩ නිසා මොහු නොදැනුවත්කමින් මේ නීති විරෝධී වැඩවලට යොදාගෙන ඇතත් මින් ඉදිරියට මෙබඳු වැරදි නොකරන බවට මම ගමේ පන්සලේ විහාරාධිපති හැටියට වගකීම බාර ගන්නවා කුඩා දරුවන්ගේ නාමයෙන් පෞල්බර සලකා මොහු නිදහස් කර දෙන ලෙස මහත් ගෞරවයෙන් මම තමුන්නාංශයෙන් ඉල්ලා සිටිනවා. උඩයාරේ ගෙදර ජේමිස් වෙනුවෙන් තුන්වන සාක්ෂිකරු. විශ්‍රාමික හමුදා කපිතාන් මහබැද්දේ බැද්දේරාලලාගේ බාලප්පු බැද්දේරාල. Oh, that is uh, Vishramika, Vishramika means retired army officer? Correct. Hmm. Good. පුතුමාණෙනි අවසර මේ වැරදි කරු වී සිටින උඩයාරයේ ගෙදර ජේමිස් මගේ ගමේ කෙනෙක් ස්වාමීනි මං ජේමිස් උපන්දා සිට හොඳට දන්නවා හරිම දුප්පත් කෙනෙක් පුංචි ගෑණු දරුවෝ පස් දෙනෙක් පවුලේ ඔක්කොම නව දෙනෙක් ඉන්නවා ස්වාමීනි කුලී වැඩ කරලා යාන්තමින් ජීවත් වෙනවා මේ ස්වාමීනි සල්ලිකාර මුදලාල්ලා දුගී දුප්පතින් යොදවාගෙන කංශ වගාව කසිප්පු පිරීම වගේ දේවල් කරනවා. මේ ජේමිස්ගේ දුප්පත් කමින් ඒ අය ප්‍රයෝජන ගත්ත බව පේනවා ස්වාමීනි. මම අවුරුදු 12ක් හමුදාවේ සොල්දාදුවෙක් ස්වාමීනි. He had served in the British army. Yes sir. හ්ම් හ්ම්. පුතුමාණෙනි මේ උඩයාරයේ ගෙදර ජේමිස්ට සමාව දී නිදහස් කරන ලෙස ඔබ වහන්සේට මා යෝජනා කර සිටිනවා ඉතා බගෑපත්ව. සර් අද මෙම කන්සාන අඩුවේ පළමු චූදිතයා වූ උඩයාරයේ ගෙදර ජේමිස් පිළිබඳ පළමු දින විස්තරජන නඩුවේ සාක්ෂි විභාගය නිමාවටපත් වෙනවා. නඩුකාර මහා ඒජන්තුතුමාගේ විස්තරජනය හෙවත් ජේමිස් නිදහස් කරවා ගැනීම පිළිබඳ නඩු තීන්දුව ඔබට අසන්නට ලැබෙනවා ඇත. I considered all the facts of this particular case and I wish to announce that to release the accused of all the accusers and free him from all the charges. Especially considering the evidence of priest Gunananda uh, Tetera of Muan Palace. දැන් මෙන්න මේ නඩුවේ තීන්දුව මා අතටපත් වුණා. මුවන් පැලස්සේ ආරච්චි වසම බහර තීරාල ආරච්චි දැක්වූ කරුණු අනුව සහ මුවන් පැලස්සේ පුරාණ බෝධිමළු විහාරාධිපති මාබැද්දේ ගුණානන්ද හිමියන් දැක්වූ කරුණු අනුව සහ වසර 12ක් යුද හමුදාවේ සේවය කළ බාලප්පු බැද්දේරාල දැක්වූ කරුණුත් හොඳින් සලකා බලා වර්ෂ 1830 පනවාගත් අධිකරණ ආඥා පනතින් නියම වූ වසරක සිට දඩුවමින්ද කසපාර 45ක් කායික දඬුවමින්ද නිදහස් කර චූදිතයාගේ දුර්වල කායික තත්වයේද සලකා මහබැද්දේ උඩයාරයේ ගෙදර ජේමිස් නැමැති අය සියලු චෝදනා වලින් නිදහස් කරන බවට මෙයින් ප්‍රකාශයට පත් කරනවා ඇත. Proceedings of the court is adjourned for today. Yes sir. මෙම නඩුවේ දෙවන විත්තිකාර වතුර විධානයේ නොහොත් වෙල් විදානේ නොහොත් කීන ගහ ගෙදර පියදාස පිළිබඳ විසර්ජන නඩු තීන්දුව ඊළඟ නඩු දිනේදී විභාග වනවා ඇත. දැන් උසාවි කටයුතු අදට මෙතනින් අවසానයි. මේ ජේමිස්ගේ පපුව තාම ගිඩි ගිඩි ගාලා ගැහෙනවා. <laughs> මේ බලන්න රාලහන්. <laughs> මමත් හරිම බයෙන් හිටියේ ජේමිස් ගස් යයිද මොනවා වෙයිද කියලා. <laughs> අනේ අනේ අපේ හාමුදුරුවන් උසාවියට වැඩම කරපු නිසා මහේජන්තතුමාණන් ජේමිස්ට හුඟක්ම අනුකම්පා කරලා තියෙනවා. ඊළඟට අපේ මේ හමුදා කැප්ටන්ගේ සාක්ෂිය මහේජන්ත උන්වහන්සේ පුදුම ඕනකමකින් තමයි අහුන් කන් දීගෙන හිටියේ. <laughs> ඇයි දෙයනේ මේ කැප්ටන්කම බැද්දේරාලට දීලා තියෙන්නේ. එංගලන්තේ ආණ්ඩු වෙන්නේ. <laughs> ඉංග්‍රීසි මහාණ්ඩුවෙන්. ඒ ජන්ත උන්වහන්සේත් එංගලන්ත මහාණ්ඩුවේ. මන්නම් හිතන්නේ පන්සලේ හාමුදුරුවෝ හැටියට මගේ සාක්ෂියටත් වඩා අපේ බැද්දේරාලගේ සාක්ෂි කතාව ජේමිස් නඩුවෙන් නිදහස් කරන්ට හේතුවක් වුණා කියලයි. <clears throat> කොහොමට හරි මේ නඩුවෙන් ජේමිස්ලා වතුර විදානෙලා හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕනෑෝ. අපි නැතත් හංසා වගා කාර්යෝ හැටියට ඉංග්‍රීසි මහා ආණ්ඩුවෙන් මේගොල්ලෝ අත්අඩංගුවට ගන්නවා ගන්නවාමයි. එහෙම වුණානම් වතුර විදානෙලට ජේමිස්ලට පණ පිටින් වෙඩි කාලා මැරෙන්නයි වෙන්නේ ඕ. <laughs> අනේ මාව බේරාගත්තට රාලාමිගේ දෙපා තුල අල්ලලා මං වදිනවා අම්මපා හරි හරි හරි ජීවිස් හරි අනේ අපේ ආමුදුරු මේ බැතරාල වෙඩිකාරයා මේ මේ ඔයගොල්ලෝ කොටම මං දෙපාලල වදිනවා හොඳයි හොඳයි හොඳයි ජීමි මොයි මදයි ඉතින් හා මගේ දරු පවුල රකින්න මගේ දරු පවුල දකින්ට මගේ පණකෙන්ද බේරලා දුන්නට මං හැමෝටම නරගැටි නරගැටි මයි අපේ අපේ ආමුදුරුවනේ හා හා ඔව් ඉතින් මෙච්චර දෙයක් වෙලත් ආවද හොයා බලන්නවා හ්ම් මෙහිට වැඩි දෙයක් වුණත් උන්ගේ හැටි ඔහම තමයි එහෙම මිනිස්සු මොනවට ආශ්‍රය කරනවද? හොඳයි ඉතින් බල්ලන්ට. රාලහමි. මං මේ ජේමිස් එක ගමට යන්නම්. මොකද මේ වෙලාවට කෝපි කඩේ මුදලාලිගේ ලොරිය එනවා කිව්වා. ආ හොඳමයි අපි ආම්ඳුරුනේ හොඳමයි. එහෙනම් අවසරයි අපි ආම්ඳුරුනේ. හොඳයි. බුදු සරණයි. එහෙමනම් අපි ඔය කඩේටවත් ගොඩ වෙලා තේ ටිකක්වත් බොමු නේද? වෙදිකාරයා යාට වරෙන්කෝ බලපන් මොනවත් හපන්න තියනවද කියලා මොකවත් හපනවද උඹ? වෙලාවේ හැටියට ඔය උළුදු වඩ එකක් හරි කාලා තේකක් බීලා යමු. ළමයා අපිට ගේන්න ඔය හොඳ කිරිතේ තුනක්. මේ කන්ට කන්ට වඩේ ඉතර නරකක් නෑ වඩේ හොඳයි. ආ ඔන්න උණු උණුවේ කිරිතේ තුනක් ආවා. හ්ම්. දැන් එතකොට ලබන සතියෙත් වතුර විදානයේගේ නඩුවට කාලේ ගත කරන්නට වෙනවා. අපි ඉතින් නඩු හබ ඉවර කරගෙන ගමට යනකොට කාන්තා මුදලාලිලා මොන ගුලියක් අඹරලා තීද කියලා කියන්නත් බෑ. <laughs> කාන්තා මුදලාලිලාට අපේ ගමෙන් ආයේ උදව් ගන්නට උදව් දෙන්න කවුරුවත් නැහැ. මොකෙක් හරි උදව් කරලා අහුනොත් මෙදා පාර නම් මං ඌව ලේසියෙන් අරින්නේ නැහැ. ආ. හරි හරි වෙදිකාරයෝ. උඹ කලබල වෙන්න එපා. ඒව බලන්ට මං ඉන්නවනේ. හැහැනම්. හා හා. හ්ම් දැන් යමල්ල දැන් යමල්ල. එහෙමනම් නවාතැන් පොලට තව සතියක් ඉන්න එපාය. හ්ම් යමල්ල යමල්ල. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ ගුණානන්ද විහාරාධිපති ප්‍රසන්න චන්දන බණ්ඩාර වෙල්විදානී විජේසිරි බෝපගේ ජේමිස් රත්නදී නම්බුගේ වැද්දිරාල රෝහණ සිරිවර්ධන වෙඩික්කාරයා කමල් ගමගේ තෝල්ක මුදලි මයික් ප්‍රනාන්දු මහා ඒජන්ත උන්නාන්සේ සඳුන් විජේසිරි කතනය දිල්කා විමර්ශනී හඳුවලා මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලී අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සංස්කරණය චතුරංග කල්පගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.